සාමාන්‍යයෙන් මම මේ සතර කමඨහන් කියලා ඉතින් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වෙනවා මේ භාවනා හතරක් බුද්ධානුස්සති අසුබ මරණ ඊළඟට මෙත්තා කියලා. ඉතින් මේවා ඒ කියන්නේ අපිට මේ භාවනා හතරේ ඇත්තටම සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. එක එකක් ඒ ඒ අවස්ථානුකූලව පාවිච්චි කරන එක තමයි මුගක්ම වටින්නේ. උදාහරණයක් විදිහට තමන්ගේ දැන් කරගෙන යන භාවනාවට ඒ තරම්ම ලොකු වැල්මක් නැත්තම් හිතේ ටිකක් දෝමනස්සයක් තියෙනවා නම් හිතේ ඒ තරම්ම සතුටක් නැත්තම් ඔන්න හිත පොඩ්ඩක් නැවතත් ශ්‍රද්ධාව අවදි කරලා ගන්න වීරය ඇති කරගන්න ඔන්න බුද්ධානුස්තිය වගේ භාවනාවක් බොහොම වටිනවා මොකද එතකොට නැවතත් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි කරනකොට ඔන්න අපේ හිතේ යම් සතුටක් ඇති වෙනවා සැහැල්ලුවක් ඇති වෙනවා බුද්ධ ගෞරවයක් ඇති වෙනවා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් ඔන්න නැවතත් අපි උන්වහන්සේගේ ශාසනය කරන්න ඕනේ කියලා අනුශාසනය ඉෂ්ට කරන්න ඕනේ කියලා කියපු මාර්ගයේ හැසිරෙන්න ඕනේ කියලා ඔන්න නැවතත් ඉතින් භාවනාවට හිත නැමිනවා. ඒ හින්දා බුද්ධානුසය මේ වගේ වෙලාවලට බොහොම වටිනවා. ඊළඟට හුඟාක් කේන්ති ගිහිල්ලා එහෙම නැත්නම් හිත සෑහෙන ගැටිච්ච අවස්ථාවක එක පාරට ආනාපාන සතිය කරන්න ගියොත් එතනදී තවදුරටත් වික්ෂිප්ත වෙන්න පුළුවන් මනස. ඉතින් ඒ වෙලාවට එකක් තමයි අපිට සක්මනට යන්න පුළුවන්. දැන් හුඟක් හිත යම් කිසි දෙයක් හින්දා අවුල් වෙලා ඊළඟට කෙනෙක් එක්ක යම් මතවාදයක් නිසා ගැටිලා ඊළඟට මොනා හරි ওই වගේ හිතේ හුඟක්ම කෝප සහගත ක්‍රෝධ සහගත සිතුවිලි නම් තියෙන්නේ ඒ වෙලාවට සක්ම මේ පරයන්කයට යන එක ඒ තරම් නුවණට හුරු නෑ. ඒ වෙනුවට සක්මනේ තමයි අපි ගිහිල්ලා පුළුවන් තරම් නැවතත් මේ ඇතිවෙච්ච මේ මානසික අසහනය පොඩ්ඩක් දුර වෙනකම් පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කළා. නැවතත් ඔන්න හිත එකඟ කරගෙන මේ පරයන්ක පරයන්කයට එන එක වටිනවා. ඊළඟට මේ වගේම අවස්ථාවකද ඉතින් මෛත්‍රී භාවනාවත් හොඳයි. මෛත්‍රී භාවනාවට යන්න කලින් උනත් අර වගේ සක්මනක් කරලාම මෛත්‍රියට යන එක ඊටත් වඩා හොඳයි. මොකද සක්මනේදී අපිට සෑහෙන්න මේ ඔය හිතේ තියෙන වික්ෂිප්ත බව හොඳක් අඩු කළා. සෑහෙන්න නිකන් කයේ අර කායික කායිකව ඇතිවෙච්ච ඒ කියන්නේ කායිකව සක්මනේදී ඇති කරන යම්කිසි නම්‍යශීලී බවක් නිසා අපිට පුළුවන් මේ හිතේ තියෙන ඒ දරදඬු ස්වභාවයත් සෑහෙන දුරට අඩු කරගන්න. දැන් අපි ද්වේෂයක් ඇති වුනහම අපේ හිත හිත විතරක් නෙමෙයි නිකන් කයත් එකට නිකන් රළු වෙලා ගල් ගැහිලා මූණ කළු කරගෙන ඉතින් ඔය වගේ ලුඟා හුඟා ගැටලු තියෙනවා. නමුත් අපි සක්මනකට ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට සක්මනේ යෙදෙනකොට අර ඒ ආතතිගත ස්වરૂපය සෑහෙන්න අඩු වෙලා ඔන්න යථා තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඊට පස්සේ ඉතින් මෛත්‍රී භාවනාව වුණත් හොඳයි. මෛත්‍රියෙන් ඉතින් තවදුරටත් මේ හිත තෙත් බරිත කළා හොඳක් ඉතින් සෑහෙන්න මු르දු කළා ගන්නවා. ඊළඟට ඉතින් අසුභ භාවනාවක් තියෙනවා. හුඟක් රාගේ ඇවිස්සිච්ච වෙලාවක ඉතින් එකපාරටම අර ආනාපාන සතිය වගේ සාමාන්‍ය පිරිසුදු අරමුණකට දාන්න අමාරුයි. ඉතින් ඒ වෙලාවට ඉතින් තාම වැඩිච්ච නැති සතියක් නම් තියෙන්නේ. කියන්නේ තාම ආදුනික අවස්ථාවේ නම් ඉන්නේ. ඔන්න ඉතින් අසුබ භාවනාවත් බොහොම හොඳයි. ඒක අර තනිකරම හිත කාමච්ඡන්දයට යට වෙච්ච අවස්ථාවේ ඒක කාමච්ඡන්දේ පළවා හරින්න ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත වඩනවා. දැන් සුභය දැකලා යම් කාමයන්ගේ සුභයක් දැකලා හොඳ පැත්තක් දැකලා සුඛයක් දැකලා තමයි අපි මේ රාගෙට අහු වෙන්නේ. එතකොට ඒ බඳු අවස්ථාවක ඉතින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත හිතේ නැවතත් වර්ධනය කිරීමක් තමයි එතකොට අසුබ භාවනාවෙන් වෙන්නේ. ඉතින් ඒකත් ඉතින් ඇත්තටම මේ විපස්සනාවක් කරන්න කලින් කියන්නේ විපස්සනා භාවනාවක සෑහෙන්න එහාට ගියාම අසුබ භාවනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මුල් යුගයේදී ඉතින් රාගයෙන් හුඟා බැටකන හිතකට ඉතින් අසුභ භාවනාවත් බොහොම වටිනවා. ඒ වගේමයි ඉතින් මරණ සතියත් ඉතින් බුදුරයන් වහන්සේම පෙන්눔 කළා තියෙනවා අපිට අර භාවනාවක් කරන්න ධර්මයේ හැසිරෙන්න ඒ තරම් උනන්දුවක් නැති වෙලාවට අපිට ඉතින් අන්න සංවේගයක් ඇති කළා මේකට යෙදෙන්න ඕනේ මමත් කියලා වැඩි කාලයක් මේකට නැහැ කියලා අන්න උනන්දුව ඇති කළා මේක යෙදෙන්න භාවනාවේ යෙදෙන්න ධර්මයේ හැසිරෙන්න ලොකු උනන්දුවක් ඇති කළා දෙනවා මරණ සතිය. ඉතින් මේ මේ ප්‍රයෝජනේ සලකලා අපි අවස්ථානුකූලව පාවිච්චි කිරීම තමයි හුඟක්ම හොඳ. ඒ කියන්නේ අපි පුරුද්දක් වශයෙන් හතරම අපිටම විනාඩි 10 10 වඩලා ඊට පස්සේ ආනාපාන සතිය කරන්න ගත්තොත් ආනාපාන සතියේ යෙදෙන්න තියෙන කාල වේලාව අඩු වෙනවා. මොකද අතෙන්ටම යනවා විනාඩි 40ක්. තව විනාඩි 20යි තියෙන්නේ මේ ආනාපාන සතියට. දැන් ටික ටික ආනාපාන සතිය අහු වෙනවත් එක්කම මේවැයේ අපි යෙදෙන කාලපරතරය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ සතර කමඨහන් වල යෙදෙන කාලපරතරය අඩු කළා ටික ටික ආනාපාන සතියට මුල් තැන දෙන්නයි තියෙන්නේ. මොකද අපිටම දැන් හිත බොහොම සංසුන් වෙලා තියෙන්නේ. සක්මනකටත් ගියා. සක්මනෙන් එනකොටත් හිත සංසුන්. ඉතින් නැවත මරණ සතිය වඩන්න උවමනාවක් නැහැ. නැවත අසුබයක් වඩන්න උවමනාවක් නැහැ. ඔන්න මේ දෙක නොකරම හිටියා. ඔන්න ඉතින් බුද්ධානුසීතියත් ඉතින් අවශ්‍ය නැහැ. මොකද හිතලා බලන්න මේ අවස්ථානුකූලව බුද්ධානුස්සතියක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ඊළඟට මෛත්‍රිය වුණත් දැන් මේ ප්‍රශ්නේ දිහානේ මෛත්‍රිය. මෛත්‍රිය වුණත් පැය කාලක්ම අවශ්‍ය නැහැ. මොකද ආනාපාන සතියෙන් අපි කරන්නේ හුඟක්ම මේ විතර්ක සමනය කිරීමක්. අපි දැනෙන දෙයක් එක්ක හොඳට විතර්ක සමනය කළා. ඒ කියන්නේ හිතවිලි, හිතන දේවල් අඩු කළා. අපි මේ දැනෙන දෙයක් එක්ක හොඳට හිත සමාධිගත වෙන්න, හොඳට හිත එකඟ වෙන්න, සතිමත් වෙන්න ඔන්න අවස්ථාව සලසලා දෙනවා. නමුත් මෛත්‍රී භාවනාවේදී හුඟක් වෙලාවට අපි පුද්ගලයන් අරමුණු කරගෙන නැත්නම් තමන්වම අරමුණු කරගෙන හිතනවා. අපි මනසින් යම්කිසි මානසිකාරයක් කරනවා. මානසිකාරයක් කළා ඉතින් ඒකේ එකඟ බවක් හිමීට හදාගන්නත් පුළුවන්. ඉතින් හිතේ යම්කිසි අර වගේ අර මං කලින් මතක් කරා වගේ තරම් ක්‍රෝධ සහගත බවක් වෛර සහගත බවක් නැත්තම් හිත සංසිඳලා නම් තියෙන්නේ කෙලින්ම ආනාපාන සතියට ගියාට වරදක් නැහැ. නැවත මෛත්‍රී භාවනාවේ වැඩි වෙලාවක් යෙදෙන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා අර අවස්ථානුකූලව මේක පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඊළඟට ත්‍රිපිටකය කියවන එක ගැන අහලා තිනවා. භාවනාවේ මේ දැන් මේ දැන් මේ මොකද්ද මේ භාවනා වැඩසටහන වෙලාවේදී පුළුවන් නම් ඒක නොකියව ඉන්න. මොකද මේ දවස් 7. එතකොට මේකෙදී පුළුවන් තරම් දැන් මේ ආපු කාර්යය කරන්න මහන්සි ගන්න. මොකද දැන් පුළුවන් තරම් භාවනාවේ මේ යෙදෙන්න. මොකද දැන් මේ ඒකටනේ අපි මුල් තැන දීලා පැමිණියේ. ඒ නිසා මේ කාලයේදී පුළුවන් තරම් භවනාවේ යෙදෙන්න. මොකද හිතට හුඟාක්, ඒ කියන්නේ බර දේවල් දැම්මොත් එහෙම මේ වෙලාවට හිත ටිකක් වික්ෂිප්ත වෙන්න පුළුවන්, විසිරෙන්න පුළුවන්. කියවනවා නම් අපි හිතමු දැන් තමන් ඉන්න සේනාසනයට ගිහිල්ලා, එහෙම නැත්නම් තමන්ගේ ගෙදෙට්ට ගිහිල්ලා කියවනවා නම් ඉතින් තමන්ගේ හිත විසිරෙන්නේ නැති අනවශ්‍ය සැක මතු නොවන සාමාන්‍යයෙන් හිතේ සතුටක් ඇති කරන ධහම ගැන වැටහීමක් ඇති කරන බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩෙන සූත්‍ර ටිකක් එහෙම ඇත්තටම වටිනවා. ඒ මජ්ක්‍ධිම නිකාය වගේ දේවල් සාමාන්‍යයෙන් බොහොම හොඳයි. ඉතින් හුඟා ගැඹුරට සංකීර්ණ දේවල් වලට ඔළුව දැම්මොත් එහෙම වෙන්නේ දන්නේම නැතුව අපි අර ඒකෙටම බැහැ ගන්නවා අන්තිමට භාවනාව මගහැරෙනවා. නිසා තමන් ඉන්න කියන්නේ අවස්ථාව සලකලා මූලිකත්වය දෙන්නේ මේ යුගයේදී භාවනාවට නම් ඒකේ වැඩි වෙලාවක් යෙදෙන්න අර යම්සි වෙනසක් අවශ්‍ය නිසා එක්ක භාවනාවට ටිකක් කුළු ගැන්වෙන පරිදි යම්කිසි සූත්‍ර දේශනාවක් තියෙනවා නම් ඔන්න අපි හිතමු තමන් ඉන්න භාවනාවේ පසු වෙන්නේ අපි හිතමු දැන් මෛත්‍රිය සම්බන්ධ එහෙම නෙමෙයි ආනාපාන සතිය සම්බන්ධ නම් ඔන්න ආනාපාන සතිය සම්බන්ධයෙන් කියවෙච්ච යම් යම් සූත්‍ර දේශනා කියවල බලන්න පුළුවන්. ඉතින් අපි තුමු ශුන්්‍යත සමාධියක් පැත්තෙන් නම් තමන්ගේ දෙන්න ඕන ඊට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කරපු යම් යම් සූත්‍ර දේශනා කියවලා බලන්න පුළුවන්. අන්න එතකොට අන්න උනන්දුවක් ඇති වෙනවා. ඊළඟට ඔය සමාධි පැත්ත කියන සූත්‍ර, ධ්‍යාන සම්බන්ධයෙන් කියන සූත්‍ර ඔයගෙ ඉතින් රාශියක් තියෙනවා. ඉතින් මේ වගේ අර භාවනාවටම යම් උනන්දුවක් ඇති වෙන දේවල් මේ කාලෙදි පරිහරණය කරනවා නම් අන්න එතකොට මේකට ලොකු තල්ලුවක් හම්බ වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුවෙන් වම දකුණ කියමින් පටන් ගන්නෙමි. ටික වේලාවකින් එසේ නොකියා ඇවිදින ලෙස බලා සිටිමි. වම් පාදයේ විලුඹ පොළවේ පොළවෙන් පළමුව මත පතිත වේ. ඉන්පසු පසු පාදයේ ඉදිරි කොටස පතිත වේ. පළමුවෙන් මහපට ඇඟිල්ලෙන්ද ඉන්පසු අනික් ඇඟිලිද පොළව අල්ලා ගනිත්ම පසුපස පාදයේ විලුඹ එසවේ. මෙලෙස ඇවිදින ලෙස බලා සිටිමි. ලනු පැදුරේ ඇවිදීමේදී සමහර තැන් සියුම් ලෙසද සමහර තැන් රළු ලෙසද දැනේ. වැලිමලුවේ ඇවිදින විට සමහර තැන් සීතල තෙත ලෙසද සටහන් සමහර තැන් රත් වී ඇති බව දැනේ. පර්යංකය මූල කර්මස්ථානය ආනාපාන සතිය හුස්ම ඇතුළට යන බව දැනේ. පිටවන බව නොදැනේ. මෙසේ වැඩි වේලා බලා සිටිය නොහැක. සිටිවිලි නිතර ගලා එයි. නමුත් විගසින් සිහිය පිටව ගිය බව දැන නැවත නැවතත් මූල කර්මස්ථානයටම සිතගෙන එන්නෙමි. ඊයේ නිදිමත ගතියක් දැනුණා. නමුත් අද එසේ නොවිය. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ භවයේදීම අවබෝධ වේවා. හොඳයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අද ප්‍රශ්න කීයක් තියෙනවද කියලා? 8ක් තියෙනවා. හොඳයි. එතකොට මේකේ ඇත්තටම මේ ඊයට සාපේක්ෂව අද යම්කිසි දියුණුවක් තියෙනවා කියලා තමයි තේරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතට සිතුවිලි එන එක ගැන ඒ කියන්නේ හුඟාක් පසුතැවෙන්න යන්න එපා. ඒ කියන්නේ සිතට සිතුවිලි එනවා කියන එක ඉතින් ස්වාභාවිකයි. ඒක පිළිගන්නයි තියෙන්නේ. අපි මේක මහා වදයක් නේ මේක කරදරයක් නේ කියලා ඔන්න හිතන්න ගත්තොත් ඒකෙන් අපි අනවශ්‍ය ආතතියක් ගොඩනගා ගන්නවා. අනවශ්‍ය කරදරයක් කරගන්නවා. ඒ වෙනුවට ඔන්න හිතට සිතුවිලි ආවා. නමුත් යම් අවස්ථාවක ඔන්න Taman දැනගත්තා මේ දැන් අනවශ්‍ය තැනක හිත තියෙන්නේ කියලා තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත මොහොතේ නැවතත් මූල කමටහනට එන්න. එතකොට අර වෙන හානිය හුඟක්ම අඩුයි. දැන් අර සිතුවිලි වල ගියත් බලන්න සමහරලාවට හිතටම තේරලා යාමත් එනවා. මොකද හිත දැන් ටිකක් මෙල්ල වේගෙන එනවනම් යාමත් යාම තේරුම් අරගෙන යාමත් වටහාගත්ත මොහොතේම ඔන්න මේ මුල කමටහනට එනවා. එතකොට තන්න සතුටු වෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ටික ටික හොඳට මේ සතිය පිහිටනකොට මේ භාවනාව වැඩෙනකොට අර අතරමං වෙලා ඉන්න කාල පරාසය සෑහෙන්න අඩු වෙනවා. එතකොට හිත පිට ගිය ගමන් මොහොතෙන් ඔන්න දැනෙනවා මේ ඉන්න ඕන තැන නෙමෙයි නැත්තම් මූල කමටහනේ නෙමෙයි තියෙන්න ඕන අරමුණේ නෙමෙයි ඔන්න ටක් ගාලා ඔන්න පිට පැන්නා කියන එක මොහොතෙන් තේරෙනවා සතියේ තරමට තියුණුයි. ඒ සරමට අවදිමත් බවක් තියෙනවා. හැබැයි ඉතින් අර මුල් කාලෙදි දන්නේම නෑ. ඉතින් පුරුද්දට හිත පිට පැනලා ඉතින් යම් යම් දේවල් කල්පනා කර කර ඉන්නවා. හැබැයි යම් අවස්ථාවක අර තේරුම් ගත්තා නම් ඊට පස්සේ නැවතත් කමටහනට එන්නයි තියෙන්නේ. ප්‍රධානම දේ අපිට පුළුවන් නම් මේ ඒ යමක් දැන් දැනගත්තට පස්සේ එන්නේ නැති ස්වභාවයක් තියෙනවනේ. තමත් ඒකෙම ඉන්න ගතියක් තියෙනවනම් පුළුවන් තරම් කරන්න තියෙන ඒක අගය බාල කරන එක. අපි ඒකට යම් වටිනකමක් දුන්නොත් අන්න ඒ කියන්නේ තව තව ඒක සිතුවිලි මේ වර්ධනය වෙන්න ගන්නවා. කොයි තරම් වටින දෙයක් මතක් වුණත්, කොයි තරම් ප්‍රබල දෙයක් මතක් වුණත් මේ අවස්ථාවේදී භවනා කරන කාලෙදී ඒකට කිසිම වටිනකමක් දෙන්න එපා. මොකද අපිමයි ඔය සිතුවිලි පෝෂණය කරන්නේ. අපිම ඒකෙන් යම්කිසි සතුටක් භුක්ති විඳිනවා නම් ආස්වාදයක් ලබනවා නම් ඔන්න එතකොට හිතට අර මේ ආස්වාස ප්‍රස්වාසයේ හරි නැත්තම් මේ වෙනත් සාමාන්‍ය මේ ඊටාම ඒකාකාරී අරමුණක ඉන්නවට වඩා අර පිට පැනලා වෙනත් අරමුණු වල රස විඳ විඳ ඉන්න අන්‍යයා කැමති වෙනවා. නමුත් කොහොම හරි අපි හිතට ඒත්තු ගත්තුව ගැන්නුවොත් මෙතන තියෙන්නේ කෙලෙස් අඩු බවක්. කමඨහනක් කියන්නේ කෙලෙස් අඩු ස්වභාවයක්. හිතට මුලදී නොතේරුණාට හිතට තියෙන පීඩා ගතිය අඩු ස්වභාවයක් මෙතන තියෙන්නේ. නමුත් එළිය ගියාම අනිවාර්යෙන් හිතට පීඩාවක් තියෙනවා. අනිවාර්යෙන් හිතේ කෙලෙස් වර්ධනය වෙනවා. ඒ නිසා ටික ටික තමනුත් තේරුම් ගනිමින් හිතටත් ඒක නැවත නැවත යෙදෙමින් අභ්‍යාසයේ යෙදෙමින් ඉතින් මේ කටයුත්ත කරනකොට ඉතින් හිමීට හිමීට ඉතින් වැඩේ කරගන්න පුළුවන්. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය මම මෙතන ඉඳගෙන සිටිනවායයි දැනගෙන සිටිමි. නමුත් හිත විසිරෙන ප්‍රමාණය වැඩි වුවත් සතිය පිහිටුවා ගැනීමට උත්සාහවත් වෙමි. සක්මන සක්මනේහි සතිය ඊතා ඉක්මනින් වැඩෙන අතර පවත්වාගෙන යා හැක. ලනු පැදුරේ වම දකුණ අයුරින් අද දින සතිමත්ව පාතබන විට ලනු පැදුරේ රළු බව පාදවලට හොඳින් දැනුනි. සිත පිට ගියද එය ඊටමත් ඉක්මනින් නැවත පාද වෙත යොමු වේ. සක්මනේ සතිය පිහිටු වීමට මාහට ඊටා පහසුය. සිත පිට ගියද හරියටම පැටලෙන්නේ නැතුව වම දකුණ අයුරින් නැවත සිහිය පිහිටයි. පාදවල කම්පන චංචල ගති හොඳින් දැනේ. සක්මනින් නවතින මොහොතේ හෘද ස්පන්දනය ශරීරයේ රුධිරය ගමන් කරන අයුරු අත්වල රස්ණය හොඳින්ම දැනේ. වන්දනීය ස්වාමින් වහන්ස තව දුරටත් පර්යංකයේ හා සක්මනේ ඉදිරියට යෑමට සුදුසු කමටහන් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හා මේ අත්භවයේම නිවන් අවබෝධ වේවා. සක්මනේදී ඇත්තටම හුඟක් හොඳයි. පුළුවන් නම් බලන්න යටිපතුල් වලට තමන්ගේ අවධානය ටිකක් සීමා කරන්න දැන්. එතකොට අපිට පුළුවන් අන්න යම් සීමිත ප්‍රදේශයක හිත රඳවන්න ටික ටික දැන් පුරුදු කරන්න පුළුවන්. එතකොට මේ යටිපතුල් ප්‍රදේශයේ මොනවද දැනෙන්නේ? දැන් පපුව ප්‍රදේශයේ වෙනත් දණහිස් ප්‍රදේශයේ විවිධ දේවල් දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් බලන්න යටිපතුලේ මොනවද හොඳට දැනෙන්නේ. යටිපතුල් ප්‍රදේශයේ ඔන්න දැන් දැනටමත් තේරලා තේන ඔන්න මොන ඇඟිල්ලද මුලින් ස්පර්ශ වෙන්නේ ඒවා තේරලා තියෙනවා. අන්න ඒවැ ටිකක් වැඩිපුර ඉන්න වම් පාදයේ තියෙනකොට ඒ වම් පාදයේ ඔන්න ඇඟිලි පහෙන් කොයිකද ඉස්සෙල්ලා ස්පර්ශ වෙන්නේ. ඊළඟට ඒ පාදයේ කොහොමද දැනෙන දේ සම්ප්‍රේෂණය වෙන්නේ. ටික ටික එහාට මෙහාට යන්නේ. ඔන්න ඊළඟට විලුඹ කොහොමද වදින්නේ. ඊළඟට අනිත් පාදයට මේ බර මාරු වෙන්නේ කොහොමද? ඔය වගේ පුළුවන් තරම් අර යටිපතුලට දැනෙන දේවල්ට ටිකක් ටිකක් වැඩිපුර අවධානය දුන්නොත් අන්න හිත ටිකක් හොරු වෙනවා ටිකක් සීමිත ප්‍රදේශයක තමන්ගේ හැසිරීම සිද්ධ කරන්න. එහෙනම් මේ මේ කාලෙදී ඒ කියන්නේ දැන් තාම පටන් ගන්නා අවදී නිසා වැඩි අවධානයක් දෙන්න ඒ විදිහට. පස්සේ පුළුවන් ඇත්තටම මුළු කයටම අවධානය දෙන්න පුළුවන්. නමුත් මේ කාලෙදී මේ පටන් ගන්නා යුගයේදී පුළුවන් තරම් වැඩි අවධානයක් Tamanගේ යටිපතුළු ප්‍රදේශයට දෙන්න දැනෙන දේවල් ඒ අනුව හොඳින් දැක ගන්න. එතකොට අන්න එකඟ වෙච්ච යම්කිසි සීමාවක කොටු වෙච්ච හිත තමයි අන්න එන්නේ ඊළඟට මේ පරයන්ක භාවනාවට. අනේ මොකද පරයන්ක භාවනාවේදී තියෙන්නේ ඔయిత වඩා ටිකක් අමාරු වැඩක්. මොකද මේ දැන් අරමුණ ඊටාම සියුම්. අතනම් හොඳට පාදයේ පොළවේ වදිනකොට දැනෙනවා හොඳට. නමුත් මෙතන මේ හුස්ම රැල්ලක් එක මේ ඔට්ටු වෙනවා කියන එක ඒ තරම් මේ පහසු නෑ. මොකද මේක ඊටාම සියුම් වායු රැල්ලක් තියෙන. ඉතින් ඒක අල්ල ගන්න ටිකක් අපහසුයි. ඒ නිසා ඔන්න හිත පිටපයින්නවා. ඒ නිසා අර වගේ ටිකක් සීමිත පරිසරයක හිත හොඳට හසුරුවගෙන මෙල්ල කරගෙන මේ මේ කීකරු කරගෙන ඔන්න පරයන්කට එන්න පරයන්කට ආවට පස්සේ ටිකක් සමහර විට කලින්ට වඩා ඔන්න හිතේ මෙල්ල මෙල්ල වීමක් කීකරු වීමක් අත්දකින්න පුළුවන්. ඒත් ඉතින් හිත පිට යාවි. ඒක ගැන මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ටික ටික ඉතින් හොක හරියනවා. අර අපි දැන් මේ කියන්නේ පිට යන්නේ නැති එකඟ වෙච්ච හොඳ සමාධිගත හිතක් නෙමෙයිනේ දැන් මේ අපේ තියෙන්නේ. අපිට තියෙන්නේ බොහොම මොහොතක් පාසා අරමුණක් හොයන අරමුණු සමග හැසිරෙන හිතක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම හිතක් තමයි දැන් අපි මේ මෙල්ල කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා ඉතින් සෑහෙන ප්‍රයත්නයක් දරන්න ඕනේ. ඉතින් ඒකයි අපි මේ සීලයක් සමාදන් වෙලා මේ වගේ ඉතින් වෙනම බණක් භාවනා කරන තැනකටම ඇවිල්ලා කැප වෙලා මුළු දවසම ඒකටම වෙන් කළා කරන්නේ මේක යම්කිසි අමාරුවක් තියෙනවා. සෑහෙන දුෂ්කරතාවයක් තියෙනවා. ඉතින් ඒ බවත් අපි තේරුම් අරගෙන උනන්දුවෙන් කරන්න මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන නම් කිසිම සැකයක් හිතන්න එපා. මේ මේක කරන්න පුළුවන් බව හැකි සංඥාව ඇති කරගෙන වැඩේ කරන්න අනිවාර්යෙන් දවස් තව දෙක තුනක් යනකොට සෑහෙන හිත එකඟ බවක් හදාගන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ආනාපාන සති භාවනාවට සිත යොමු කරමින් සිටින විට හුස්ම රැල්ල නොදැනී කය සැහැල්ලු වී යන බව දැනෙනවා. කිසිම දෙයක් නොදැනී පාවෙනවා වගේ දැනෙනවා. සිතට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. එම සතුටේම සිත පවතිනවා මිස ඉදිරියට යෑමක් නොවේ. ඉන් ඉදිරියට සිත දියුණු කරන්නේ කෙසේද යන්න පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? මෑණියන්ගේද? ඔව්. මේ මෙතන මෑණියන්ගේ. මේ දැන් මේ தත්ත්වය කොච්චර කාලයක් විතර අත්දකින්නවද මෑණියෝ? මාස මාසයක් විතර. ඒ කියන්නේ දැන් කාලයක් භාවනා කරනවද? කාලයක් භාවනා කරනවා. දැන් මේ தත්ත්වේ ආනාපාන සතියෙන්මයි දිගටම කළේ. එහෙමයි. ආනාපාන සතිය දිගටම කරනවා. ඒ කරද්දී දැන් හිත හොඳට එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ සැහැල්ලුවක් දැනෙනවා, හිතේ සතුටක් දැනෙනවා. එහෙමයි. හොඳයි. ඔහොම කරගෙන යනකොට නිකන් මොන හරි ආලෝක ස්වභාවයක් එහෙම ඇවිල්ලා තියෙනවද? එහෙම මුකුත් නැහැ. නෑ හොඳයි. එහෙමනම් අපි මෙතනින් විපස්සනාවට ගන්න පුළුවන්. දැන් ওই தত্ত্বය කොච්චර කාලයක් වගේ පවත්වන්න පුළුවන්ද? හිත පිට යන්නේ නැතුව. පැයක් විතර පවත්වන්න පුළුවන්ද? හොඳයි. එහෙමනම් ආනාපාන සතිය ඔස්සේම යන්නත් පුළුවන්. දැන් හිතේ සතුටක් ඇති වෙන එක දැන් සමාහයට අහලත් තියෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරනවා. දැන් දැන් කායानुපස්සනාවේ හොඳට යෙදෙනකොට හොඳට ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳිලා ඔන්න දැනෙනවා යම්කිසි සැහැල්ලුවක්. ඔන්න දැනෙනවා යම්කිසි ප්‍රීති ස්වභාවයක්. සතුටක් දැනෙනවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ හරවන වේදනානුපස්සනාවකට පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. එහෙම නැත්නම් සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. අපිට පුළුවන් දැන් මේක මේ දැනෙන සතුට දැනෙන මේ සැහැල්ලුව වේදනා ශීර්ෂයෙන් බලන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් දැන් ආනාපාන සතියටම අවධානය යොමු කරන්නේ නැතුව දැන් බලන්න දැන් මේ ආනාපාන සතිය හරහා මතුවෙච්ච යම් කායික සැහැල්ලුවක් තියෙනවා. නිකම් මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලුව හිතට හසු කරගන්න. ඒ ඒ ඒ සැපය, ඒ සුවය මේ හිතට හසු කරගන්න ඒක දිහා පොඩ්ඩක් දැන් නිකන් විපස්සනා නුවණකින් එහෙම නැත්නම් මේකට මොකද වෙන්නේ? දැන් ආනාපාන සතිය දැන් අතහැරුණා මේක තමයි තමන්ගේ මූලික අරමුණ වෙන්නේ. මේ පැත්තට දැන් නැඹුරු කරන්න. අවධානය දිගට දැන් ආස්වාද ප්‍රසආසය තියන්න එපා. ආස්වාද ප්‍රසආසය සංසිඳිලා ඒක හරහා මතුවෙච්ච ප්‍රතිඵලය තමයි දැන් ඔන්න අපේ අරමුණ වෙන්නේ. මේ ප්‍රතිඵලය බලන්න දැන් මේ ප්‍රතිඵලයට මොකද වෙන්නේ? මේ සැහැල්ලුව කොහෙද මට බහුලව දැනෙන්නේ? කියන්නේ ප්‍රබලව දැනෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රීතිය කොහෙද දැන් ප්‍රබලව දැනෙන්නේ කියලා ඒ ඒ ප්‍රදේශය හොඳට අවධානයට හසු කරන්න. ඒක හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. ඊළඟට ඒකේ යම්සි අඩු වැඩි වීමක් තේනවා නම් ඒව හොඳට නිරීක්ෂණය කරන්න. එහෙම වෙනකොට තව තව මේක يعني මේ දකින්න දේත් يعني Tamanට හසු වෙච්ච දේ තවත් සියුම් වෙයි. ඒ සියුම් වෙනකොට ඒකටත් අනුග්‍රහ කරන්න. ඒකටත් මුකුත් ඒ කියන්නේ අසු වෙන්නේ නැහැ කියලා මුකුත් හිතේ විපිලිසර බවක් ඇති කරගන්න එපා. ඒ වෙනුවට දැන් මේ දැනෙන ඊ타ම සියුම් සතුට, දැනෙන ඊ타ම සියුම් සැහැල්ලුව අන්න හිතින්ම තේරුම් ගත්තා. දැන් මේ තියෙනවා සතුටක්, තියෙනවා සැහැල්ලුවක්. ඒ ගැන දැනුවත්ව ඉන්නවා. ඒ දැනුවත්ව ඉන්නකොට ඒකත් සමාජයට අඩු වෙලා යාවි. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට අනුග්‍රහ කරද්දී තව තව තැම්පත් වෙවි. ඊට පස්සේ අපි තව ඉස්සරහට යමු. මේ විදිහට පොඩ්ඩක් දැන් ආනාපාන සතිය ගිහිල්ලා විපස්සනාවට දාගන්න පුළුවන්. දැන් එහෙම නැත්තම් ඕක ඉස්සලා උත්සාහ කරලා බලන්න. එහෙම නැත්තම් මේකම මේ එකඟ බව කෙලින්ම කයේ දැනෙන ස්පර්ශ ස්ථාන වලට දාලා කෙලින්ම ආයි කායනුපසනාව පැත්තෙන් ධාතු මනස්කාරයට දාන්නත් පුළුවන්. පොඩ්ඩක් මේ ක්‍රම දෙකම තියෙනවා. දැන් ආනාපාන සතියේට ලොකු කියන්නේ හිතේ ප්‍රියක් තියනවාද කැමැත්තක් තියනවාද? යන්න පුළුවන්. එහෙනම් ඒකෙන්ම යන්න පුළුවන්. ගිහිල්ලා කල්ලා බලලා ආපහු කියන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඉතිරි ප්‍රශ්න හතර ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම කියවන්න. ආ මට නම් කමක් නැහැ ඉතින් හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එක ටිකක් ටික එකක් මම කියවන්න. හොඳයි. When I was about 7 years old, I was fascinated to hear about yogis meditating in the Himalayas. I wondered what bhavana meant. I wondered how they meditated. There was no one to discuss this with. One day I went to my mother's bedroom, sat on the edge of her bed, and thought, I'm going to meditate, and started to say to myself with eyes closed, Who am I? Who am I? I meditated hard, going into myself and my to my amazement, very soon my body started to scatter away in brackets visirila in waves upon waves. Then I then I became frightened that I might disappear altogether and I ran to speak to someone, anyone in the house. I would then start chattering to whoever it was to see, to reaffirm that I was still there. This became a sort of a game to entertain myself, but it was also scary. Even in later times, when I was an adult, I could remember these uh, instances of my secret game and even repeat it with the same. Uh, I, I could not as a, uh, I could not as a as a child recount this experience to anyone because I lack the vocabulary to discuss or describe my experience. Once, when I was meditating at the Vipassana Bhavana Center in Colombo, I told this experience to Venerable Haris Patwe And can you do it now? He, w- he asked, and I said yes. Then you should do it again without getting frightened and see what happens. But I did not try my secret meditation because I was frightened. Venerable Sir, could you please comment on this weird experience? Should I try it again? Was it an experience of. Uh, of uh, an experience? Mm, may I know whose question is it? But uh, yours, your question. So right now, are you? I mean, doing any other type of meditation, or you are doing some other meditation? Uh, I do the anapana. Yeah. And I do the sakman bhavana. Yes. So, are you getting the same experience in uh, anapana sati or during the walking? No, no, no, no, I don't get. So, how you get? I mean, can you explain step by step how you are getting this experience? Uh, I uh, go on thinking, now who am I? Who am uh-huh. I? Who am I? Uh-huh. And when I go on thinking like this, suddenly uh, my body starts to scatter. scatter. Uh-huh. And uh, then when it starts to scatter, I get scared. Mm-hmm. And uh, so I'm very frightened to repeat that. Yes. Now, if you can remember, there's a beautiful sutta called Sabbasava Sutta so in Majjhima Nikaya. So where Buddha says uh, there are about uh, several uh, kind of questions there. So some sometime uh, I mean basically related with the uh, past, the present, and the future. So say someone reflects like, okay, who am I? From where I came from? So how I am existing? And then related to the past, uh, he may reflect was I in the past? So how, how who was I? What was I? What what was my uh, dwelling places? And then related to the future, will I be in the future? What happened to me in the future? Uh, likewise, there are certain questions, but which Buddha didn't recommend. Buddha didn't encourage because it has the kind of uh, underlying tendency of ditti, you know, the wrong view is there there's a you are accepting that there's a person there that is someone is there so what has happened to him or her in the past or him or her in the present and him or her in the future so you are accepting that there is a someone a person a self is there and you are being uh, sort of frightened because what will happen to me so what will happen to me in the past into the, in the future so likewise, it kind of locks the mind. So it, it has no answer, direct answer. So it sort of locks the mind. So, uh, so Buddha did not encourage that. Rather, he uh, says that these questions are kind of, uh, you know, tapana. Tapana means uh, kind of he he didn't bother to answer these questions because it encourages self-view, and again it encourages kind of doubts. And he tell these type of questions as uh, dittikantara. That means uh, kind of a desert of uh, wrong views. And uh, so rather than doing so, so in a way it helps to uh, lock the mind and avoid any kind of thoughts coming in. So probably you might be experiencing something like that. Now when you are keep on thinking like that, so your mind gets some kind of blocked and the other thoughts avoid coming in. So therefore, kind of a lapse or kind of a uh, gap happens in the mind. So it might not uh, sort of uh, uh kind of an easy experience, so comfortable experience for you. So you feel kind of frightened. Anyway, rather than doing that, so continue anapanasati and uh, say walking meditation. So while you are going through that, you can come to a kind of experience which is uh, uh, not really frightening, but you are more calming down yourself, more calming down kind of uh, thinking, but you are being with yourself, you are being with your direct experience. So that is more conducive, that is more relaxing, and it will give you more uh, understanding about yourself. At that time, these questions become uh, kind of a you will understand these are kind of uh, uh, proliferations, you know, manipulations of the kilesas. So at that time, you simply drop it. You voluntarily drop it and you are not encouraging it. So just continue the present meditation and I feel it is not necessary to uh, try that. And uh, on the other hand, uh, uh some teachers I can remember, even Achancha, he was telling uh, kind of kind of i mean just just to uh, stop continuous uh, thinking on something else you can some kind of come back to yourself so there you can simply use uh, some similar kind of thing so like say when you are kind of uh, say you got some beautiful things to you some kind of gains and then you feel okay you are jump to some uh, joy and you simply can and avoid kind of a uh, such too much joy and too much uh, entertaining of thoughts and simply coming back to yourself just so I mean, just it or oh, just what's it so like that just using few words and undermining it so you can use those terms and uh, uh, to avoid proliferation avoid continuous thinking so it is actually not through thinking that we are coming to the understanding it is through the experience direct experience okay good okay තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස Yesterday when I was doing walking meditation at although I could feel well in each step <coughs> the sensations under fast, I was aware that before each step my mind wandered. Each time a chain of thoughts occurred, almost immediately. I was aware that the mind had wandered away from the meditation. So I thought of giving a command with my mind each time I took a step. I would give an order, stop. That was intended to stop mental thoughts from straying away from each footfall. I found this fairly effective. Venerable Sir, is this a good method, Kramaya, or is it being too tense and turned? I shall be grateful for your comment. So, I mean, if you if it is helpful to avoid continuous thinking, mental proliferation, I would say it's a skillful method. So, I mean, it is not necessary for kind of a, um, to be available in the um, scripture, but if it is uh, helpful to you, effective to you, you can use it because just by doing so, you are sort of uh, coming the or taking the mind to the present moment. So you are sort of taming the mind. You understand if it is continuing, it is harmful, and you are sort of taming the mind. You are sort of ordering the mind. So uh, if and uh, if it helps you to come back to the present moment, come back to the uh, this whatever the meditation object, then you can do so. And uh, but later on, actually, uh, you don't need to do this because uh, in the future, when the say mindfulness is fairly strong, at that time, uh, you are sort of, uh, when particularly when you are coming to Chittanupassana, reflecting your own mind, and it, then these thoughts become uh, your own meditation object. So they are, uh, you don't need to uh, push these thoughts or chase these thoughts. Rather, you are simply do some kind of bare watching, just witnessing, and just bare watching, just accepting, just letting it be, actually fades them away. So at the beginning, so you can handle them like that. You can simply cut them away. You can uh, stop them away. But later on, you can slowly handle it smoothly. But since it is uh, right now working for you, uh, I encourage you to use it. But later, you can drop it. Yeah. I have been doing Anapana Sati and the walking meditation for nearly 50 years, but with long stretches of no meditation at all during busy Gihi married domestic life and work in government departments and university. But however, infrequently I kept on going for meditation retreats. Before I received ord, ord, ordinance, I was I am an eight precept white clad devotee for about 10 years. Once at one of Venerable Arya Ayakhema's meditation retreats at Kundasale, I had a wonderful experience. I still do not know the meaning of it. For the first two or three days, the retreat was uh, uh, retreat samadhi eluded me. On the third day, I had great peace of mind, and almost as soon as I sat down to meditate in this pleasant mood of peacefulness and content, of, a sound of kuru kuru kuru in my ears arrested my attention, though my eyes were closed. Almost immediately, a blazing fire appeared on my mental screen. It was a roaring fire, and it was the crackling of that fire that I heard in my ears. I watched this living fire with great astonishment. I heard myself saying in Sinhala, Me බලන්න Mukaddame." After that, I fell completely silent, watching and observing the fire, fully absorbed in it, the wonder of it. Then, after the roaring away, I have no idea for how long, a few minutes maybe, it began to wane. It gradually, little by little, decreased. Then it slowly diminished into nothing. I wish I could say I saw the elusive, uh, but I wish I did. Uh, no, I, I, I wish I could say I saw the onlookers, but I did not. It, just vanished without any remi- remi- remainder. It was then that I opened my eyes. Venerable Bhante, could you tell me what that was? <laughs> I would be most grateful if you could explain what it was. <laughs> uh, whose question is it, by the way? <laughs> Your question? uh, you are having a wonderful experience by the way <laughs> so are you getting this experience right now also no no uh-huh. uh, mm. so this was say about 50 years ago or something like that no, that was, that was about uh, maybe 25 years 25 ago. years ago so while your mind is fairly concentrated, you saw kind of a fire. Is it? Fire. So, but could you look at that uh, peacefully or? Uh, yes, it was so realistic that right. I, I was completely absorbed in that. Uh huh. So it is not kind of uh, alarming you. There is no frightening. Uh huh. Mm. Anyway, I would say, I mean, um, there are various kinds of experience can happen. Uh, say sometimes uh, even in anapanasati when you are say meditating, uh, some sort of light can appear. It all it also can become so bright, but it is happening gradually, not immediately. Uh, even that can be used in the meditation. You might have heard about jhana and all. So through for those we can use. But this one seems to be a kind of a random thing has happened and it has vanished. So it has never appeared again. So then uh, I feel it is it's better of better forget it. So then uh, because uh, some some things certain things we can't really find the exact reason, and it is kind of a uh, tiring to find exact reason why it exactly happened and what are the causes like that so, and no point of again trying to get it. So, rather, I feel, uh, particularly in the, um, say, Satipatthana meditation, we are more towards the body. We are more towards the realistic things. So, our experience is not through the visions. So, if suppose your mind is fairly collected, you are very mindful. Even on such occasion, there's, there can be various kinds of uh, visions. Say you might see the uh, kind of a pagoda, you might see even the Buddha image, you might see a kind of a skeleton. This also possible, but we should never go after them. Suppose you are doing anapanasati, while you are doing anapanasati, the, suppose these things are appearing, but you should never go after them. You should come back to yourself. You have to come back to either if you are in with the anapanasati, you should come back to the breath say if you are simply with the uh, say feeling vedananupassana you again has to come back to feeling because these visions are in a way we can say kind of uh, hidden tendencies in our say subconsciousness so those might appear say during our say childhood probably we might have frightened to something so now it may be appear coming to the surface so again we should not suppress it we have to allow it to come and let it go and uh, then it is kind of a healing process and uh, so if it if it coming allow it to come but do not search for it so do not try to get it but if it, if something is coming just just let it come so then the process become kind of a smooth and uh, kind of a healthy yes yes good reverence this is my second retreat here. My question is on walking meditation. I start thinking left foot, right foot. I notice the roughness, coolness, etc. on the carpet. After about 15 minutes of walking, my thoughts is just moving forward. I notice the bending of knees, foot, foot is in the air, etc. After about 20 minutes, I start to feel sleepy and my legs start to feel heavy, making it difficult for me to move forward when this happens. I made myself move a little faster, at which point I felt my legs bounce a few times like a rubber ball before the next step is taken. Also, about half an hour into the walking, I started feeling a tingling or a ticklish feeling in the center of my foot, which slowly spread to my toes. My sleepy, sleepless sleepiness left at that time. This is with the heaviness of the leg continuing until I stopped walking. My question to you, Reverend Sir, is is this my imagination or is it a natural experience in my meditation. Also, once I stopped walking, I felt like I was still, but at the same time, it felt like the path ahead of me was moving, like a conveyor belt moving. May you attain Nibbana in this life itself. Mm. It can be, I mean, it, I mean, because there is a kind of a stage that we are um, experiencing meditation in various forms, not to the real uh, ultimate sense, but we are imagining type of not. I mean, we can interpret it like an imagination. Say, for example, uh, while you are walking, you might fully aware of the movement of the left leg, fully aware of the right leg, and in your world now just mere movements so ultimately, there's a kind of an immediate insight comes. Oh, it is like a bicycle. So it is like a paddling of a boat. So it is like uh, some rolling type of thing. So it's a kind of a vision coming to you, thinking now your perception of person, perception of yourself has gone. There is no person, there is no I, but there's a kind of a, a bicycle going on like. There's a kind of a skeleton going on like. So all these are in a way we can say some kind of forms but later on these things will drop so no need to find out the exact reason how these things are coming but the important thing is so if we little analyze the situation so we typically take our body as i am so i am here my body is myself so now during the meditation for example in walking meditation so we don't care about who I am or what I am or something like that, but we are simply absorbed to the experience. That experience is so subtle, so uh, uh, primordial, very primary experience, and you are simply with it. And you are not going to giving any kind of explanations or those uh, experiences. Rather, you are fully experiencing it. Say you are simply being being with the motion. You are simply being with the stiffness, you are simply being with the tightness, you are simply being with the movement. So, likewise, now your mind is fully watching some kind of a process. Now, what happened to I? So, what happened to myself? So, it has, I mean, at the moment it is somewhat uh, gone, somewhat uh, faded. And ultimately, you are coming to a kind of a perception. So, now what is available is some kind of a bicycle type of thing, some kind of a skeleton, a boat, kind of rowing boat, something like that, because your sense of I, sense of self has temporarily suppressed or rather temporarily reduced. So this is how it is developing. So typically we continuously have the notion of I, continuously have the notion of self, but through vipassana or through this uh, meditation, we are getting uh, kind of uh, gaps in this continuous self feeling but now we are getting kind of a different perspective and we are simply watching the bodily movements. Now it becomes simple body. Body is now walking. It is due to causes. And now you are simply watching the body from outside. Being an outsider, you are experiencing something. So that is how it is happening. So let it happen. So don't try to kind kind of find the exact reason why it is happening. Is it true? Is it illusion or something like that? let it happen and ultimately you are coming to a kind of a beautiful experience kind of a verifiable experience then you may be more comfortable so don't try to give uh, or find exact reasons yes ප්‍රශ්නේ ඉවරයි නේද හොඳයි හොඳයි එහෙනම් අදත් අපේ uh, ප්‍රශ්න ටික අවසන් වුණා මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් හොඳයි මහත්මයා මොකද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ ධර්ම දේශනාව ඇසුරෙන් මට මේ ප්‍රශ්නයක් ඇති වුණේ. ඔව්. ඒ ධර්ම දේශනාවෙන් ඊටාම වැදගත් විස විස්තර වුණා මේ කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වැදගත්කම. එතනදී මේ අවිද්‍යා සූත්‍රයේ පිළිබඳව ඊතරම් වැඩි විස්තරයක් කරන්න හම්බෙලා නැහැ. ඔව්. ඒ අවිද්‍යා සූත්‍රයේ ඇසුරෙන් කල්යාණ මිත්‍රය සහ පාප මිත්‍රය දෙදෙනාගේම ආදීනව සහ අංශංශ විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ කෙරෙහි බලපාන ආකාරයත් කෙටියෙන් පැහැදිලි කර දෙනවා නම් ඊටම හොඳයි කියලා හිතෙනවා. මට දැන් හැබැයි අවිද්‍යා සූත්‍රය සම්පූර්ණයෙන්ම නම් මතක නැහැ. ඒක හැරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මම හිතන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේද කොහෙද එන්නේ. මේ කියන්නේ ඇත්තටම පටන් ගන්නේ පාප මිත්‍ර සේවනයෙන් පාප මිත්‍ර සේවනයෙන් කොහොමද ලැජ්ජා බය නැති වෙන්නේ? කොහොමද කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වලට යන්නේ? ඊළඟට ඒකෙන් කොහොමද සීලයක් නැති වෙලා මේ මේ අසරණ වෙන්නේ? ඔය විදිහට ඉතින් පෙන්නගෙන යනවා. මට පොඩ්ඩක් කල් දෙන්න එහෙනම් මම පොඩ්ඩක් බලලා ඕනේ කියන්න මට මොකද මේ ඒ ඒ මේව එක يعني බුදුරජාන් වහන්සේ පෙන්නන මේ පිළිවෙල හරි වැදගත්. මොකද අපිට නිකන් නිකන් ඕක මේ මොකක්ද කියන්නේ හිතලා කියන්න පුළුවන් ඒක එච්චර වටින්නේ නැහැ. ඊට වඩා බොහොම වැදගත් මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පිළිවෙලම ඉදිරිපත් කරන එක මම හිතන්නේ එතකොට හුඟක් මේ හිත කාවදිනවා මේ හින්දා මේ මට මම එහෙමනොත් හෙට ඒ සම්බන්ධයෙන් වචනයක් කියන්න. ඉතින් අර පරිසම්පාදයට ඒක සම්බන්ධ වෙන හැටි ඔව් ඒ එතකොට භවයේ ගොඩනගෙන හැටි එතකොට අර කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නැවත භවයේ ගොඩනගෙන ආකාරයට සකස් වෙන හැටි ඔව් ඒක පිළිබඳව හොඳ පැහැදිලි කරගත්තොත් හොඳයි. හොඳයි. හොඳයි ඒක මම එහෙම හොඳයි තෙරුවන් සරණයි මම හැබැයි මෙහෙම දෙයක් මන්ට පොඩ්ඩක් කියන්නත් හිතුණා අපි මේ මුල් දවස් දැන් මේ වැඩසටහන දවස් 7ක් විතර තියෙන නිසා මුල් දවස් වල ටිකක් වැඩිපුර මේ භාවනාවට මුල් තැන දෙන්න. මොකද හුඟක් අපි දේවල් හිතන්න ගත්තොත් එහෙම ඔළුව අවුල් වෙනවා. මේ අපේ අවධානය එතකොට ගිලිහිලා යන්නේ හුඟක් ඔය විෂය කරුණු ඔස්සේ. අපි එක එක දේවල් වලට අපේ තිබිච්ච දහම් ගැටලු වලට ඊළඟට අපේ ධර්ම කරුණ වලට ලොකු අවධානයක් යනවා. ඒක භාවනාවට බාධායි. මොකද භාවනාව දැන් යන්නේ ඊටාම අති සරල මට්ටමක යන්නේ. මොකද අපේ මේ මම ඊයේත් මතක් කළා වගේ මේ භාවනාමය නුවණක් භාවනාමය ප්‍රඥාවක් වඩා ගන්න නම් පුදුමාකාර සරල මනසක් මනසක් අවශ්‍යයි. හරිම සරල පුංචි දරුවෙක්ගේ වගේ මනසක් අපිට තියෙනවා නම් අන්න මේ තරමට මේ භාවනාමය නුවණ දිනු කරගන්න හරි පහසු වෙනවා. දැන් අපි අර හුඟා විශේෂ කරුණු මේකට දාලා මේක කොහොමද උනේ අරක කොහොමද උනේ අර සූත්‍රය කොහොමද තියෙන්නේ අභිධර්මය කොහොමද තියෙන්නේ කියලා ඔක්කොම ප්‍රශ්න ටික දැන් ඔළුවෙන් විසඳන්න ගත්තොත් එහෙම අන්න අපි අනවශ්‍ය විදිහට හිතේ විතරක වැඩි කරනවා. හිතනවානේ අපි. විවිධාකාර දේවල් හිතනවා. භවනා කරන අතරෙත් ඔන්න මොනාහරි එනවා. ඔන්න හිතනවා. ඊළඟට සක්මනේ ඉඳද්දිත් ඔන්න සක්මනේ යනවා. Taman හිතනවා අරක සූත්‍රය කොහොමද තියෙන්නේ? මේක කොහොමද උනේ? අන්න විසඳන්න යනවා. ඉතින් ඒක තනිකරම භාවනාවට බාධායි. ඒ නිසා මේ අපි දවස් 5ක් විතර පුළුවන් තරම් භාවනාවටම බහින්න. භාවනාවේම යෙදෙන්න. පුළුවන් තරම් සරලව මේ කටයුත්ත කරන්න. අපි බලමු දවස් 5කට පස්සේ ඉතින් ඔහොම පොඩ්ඩක් නෑර මේක රසවත් වෙන්නත් එක්ක ඉතින් ඔය වගේ විෂය කරුණක් සාකච්ඡා කළමු. ඒ නිසා මුල් දවස් ටිකේ පුළුවන් තරම් හිත සංසුන් වෙන විදිහට හිතේ සැක සංකා අලුතෙන් වර්ධනය කරගන්නේ නැතුව තිබිච්ච සැක සංකාත් පොඩ්ඩක් පැත්තකින් තියලා මම මේක පස්සේ විසඳ ගන්නම්. දැන් මේ පොඩ්ඩක් මේ සක්මනේ කකුල වදින්නේ කොහොමද කියලා බලන්න. ළඟට හුස්ම කොහෙද වදින්නේ කියලා බලන්න. ඒ තරමට මේක සරලයි. අපි දැන් අනවශ්‍ය විශේෂ ප්‍රශ්න මෙතෙට දාගත්තොත් එහෙම භාවනාවට හුඟක්ම මේ බාධාවක් තමයි වෙන්නේ. හොඳයි. ඔව්. පොඩ්ඩක් මෙන්න මයික් එක ගන්න. ඔව්. මයික් එක ගන්න පොඩක්. අපිට මට තියෙන ලොකුම ගැටලුව තමයි ඔබ වහන්සේ අර දවල් දේශනා කරපු ආකාරයට සත්පුරුෂ කල්යාණ මිත්‍රයසුරක් කල්යාණ මිත්‍රයසුර හරි දුර්ලභයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අත්‍යවශ්‍යයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ගිහියෝ වේවා පැවිදි හෝ වේවා උපදෙසක් ලබා ගැනීම. ඉතින් දැන් නිරන්තරවම මේ වගේ තැනකට එන්න තියෙන අපහසුව වැඩි නුවර ප්‍රදේශේ ඉඳලා එන නිසා කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න දුර්ලභ අවස්ථාවට මොකද කරන්නේ මේ දහම් ගැටලුවකදී දැන් ධර්මයේ දැන් ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මෙතෙක් කල මට ලැබුණු ගුරු උපදෙස් තමයි ආනාපාන සතිය වඩලා ධානයක් වගේ සමාධියකින් නීවරණ යටපත් කරලා විදර්ශනාවට හරවන උපදෙස් තමයි ලැබුණේ. ඒ මාර්ගය ඔස්සේ තමයි ගියේ. නමුත් මෑත කාලයකදී අම්මා වාසනාවන්ත සිද්ධියක් මතේ සත්පුරුෂ අතර අපට අහිමි වුණා. මෙතෙන් පටන් ඒ නිසි කල්යාණ මිත්‍රස්වක් මට දැන් ලැබෙන්නේ. ඉතින් කොහොමද මේකට ඉදිරියට මේ ධර්මයේ මාර්ගයේ භාවනා කටයුතු කරගෙන යෑමේදී අවශ්‍ය උපදෙස් කොහොමද පරිහරණය කරන්න ලබා ගන්නේ? දැන් ඔබ වහන්සේගේ විදිහට නිරන්තරම සූත්‍රසුත් වීමක් සුදුසුයි. ඔව් නෑ ඒ කියන්නේ නිරන්තරයෙන් නෙමෙයි මම අදහස් කළේ ඔව් ඔව් මම අදහස් කළේ ඒ කියන්නේ මේ භාවනා වැඩසටහනක් තියෙන වෙලාවේ අපේ මූලිකත්වය දෙන්න ඕනේ භාවනාවට. එහෙයි. මෙතෙන්දී අපි පොත් කියවන්න ගත්තොත් එහෙම අපේ සම්පූර්ණයෙන්ම මේ ඔබ්ජෙක්ට් එක පැත්තකට යනවා. අපේ මොකක්ද ඒකට කියන්නේ මේ අරමුණ, ඒ කියන්නේ අපේ පරමාර්ථය වෙන පැත්තකට යන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි මේ භූමියට ආවට පස්සේ මම පොතක් අතින් ඒක තමයි. ඒක තමයි. ගෙදරදී මම ඒක හරි. එතෙන්ද ප්‍රශ්නයක් නැහැ. ගෙදෙද්දී කියන්නේ ධර්මය මේ පොතක් පතක් බලන්න. එතකොට තමන් අර ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ඍජු දහම එතකොට අපිට පොඩ්ඩක් හරි අතපත ගන්න හම්බ වෙනවනේ. දවසකට ස්වාමීන් වහන්සේ මම පුරුද්දකට මගේ ෂෙඩියුල් එකක් තියෙනවා. භාවනා වාරයකට පසුව විවේකී අවස්ථාවකට ධර්ම දේශනාවක් ඇසුරු කරනවා ත්‍රිපිටක සූත්‍රයක් ඇසුරු කරනවා මේක අංගෝපාංගයක් හොඳයි ඔව් ඒකේ වරදක් නැහැ ඒක හුඟක්ම හොඳයි දැන් දැන් කල්යාණ මිත්‍ර ඇසුරක් ගැන ඉතින් කියනවා නම් ඇත්තටම ඉතින් දැන් මෙතන තියෙන හැකියාවන් ගැන කියනවා නම් ඉතින් අපේ ලොකු සායනාංශේ ධම්මජීව සායනාංශේ නුවරත් පොඩි වැඩසටහනක් කරනවා මාසයකට දවසක් මේ පේරාදෙණිය සුබෝධාරාමේ මාසයකට දවසක් වැඩසටහනක් කරනවා. පුළුවන් නම් එතෙන්ට සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට කොළඹත් වැඩසටහන් කීපයක් කරනවා. ඒ කලල් කලල් ගොඩ වැඩසටහනක් කරනවා. ඊළඟට ලංකාවේ පස්සනා වැඩසටහනක් කරනවා. ඊළඟට මාතර ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ තලවතුගොඩ එතන වැඩසටහනක් කරනවා. ඊළඟට මෙහි දැන් ඉතින් මුළු අවුරුද්ද පුරාම වැඩසටහන් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ඇත්තටම මෑණියන්ට උමනා මෙතන මෙතනින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න නම් ඉතින් මෙහි සෑහෙන අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ අපි වැඩසටහන් තුනකට හෝ හයකට අවුරුද්දක් අවුරුද්දේ අවසන් හයකට එන්න පුළුවන් නේද? තුනයි. ඔව්. සනසේක තුනයි. ඔව්. ලොකු සයනසේක වැඩසටහන තුනක් කරන්න අවස්ථාව තියෙනවා. මමත් ඉතින් ටික උනාසේ පිට රට ඉන්න වෙලාවට වැඩසටහන් කරනවා. ඒවා ඒවා වැඩසටහනක් තුනකුත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාව තියෙනවා. ඉතින් ඉතින් තව ආදරක් කිව්වදේ මේ කියන්නේ අර ආනාපාන සතියෙන් ධානවලට ගිහිලා විපස්සනාට හරවන එකත් බුදුරජාන් වහන්සේම දේශනා කරපු ක්‍රමයක්. ඒක ඒක වැරදි නැහැ. ඒ වගේමයි දැන් ඒවට නොගිහින් යන එකත් ඒවත් ඒකත් ඉතින් ක්‍රමයක්. කොයි කොයි පැත්තත් ඉතින් හරි කියලා කියනවා කියන්නේ වෙන්නේ. කරන දියුණු කරගත්තු කීප දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමය අනුගමනය කරලා දැන් විදර්ශනා වඩලා ගැඹුරු තලවලට ගිහින් ඉන්නවා. හැමතිස්සෙම මගේ මනස තර්ක කරනවා මේ ඒක ඒක්‍රමයට යන්න ඕනේ කියලා ඇතුළ හිත බල කරනවා ධානාංග ටික ශක්තිමත් වෙන යම් මගක් ආවමම ආයි බින්ද වැටුණා ඉතින් මගේ යට හිත හැමතිස්සෙම කියන්නේ ධාන ශක්තියෙන් නීවරණ යටපත් කරලා යා යුතුයි කියන තැන තර්ක කරනවා ඒක හරියන්නේ නැහැ නේද ඔව් ඒ කියන්නේ විපස්සනා පැත්තට දාගත්තට පස්සේ අපි හිමීට ඒ කියන්නේ ආනාපාන සතියේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා කියන්නේ ආනාපාන සතියෙන්ම ධාන වලට නොගිහින් විපස්සනාවට හරවලා යන්න පුළුවන්. ඒක දැන් ආනාපාන සති සූත්‍රය හැම හොඳට විශ්ලේෂණය කරලා බලනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් යම් එකඟ බවක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක ඒ හම්බ වෙච්ච එකඟ බව, ඒ හම්බ වෙච්ච ප්‍රතිඵලය ඊළාට වේදනානුපස්සනා මොහුනුවරකින් බලනවා. ඔන්න වේදනාවනු සමනය වෙනවා, සංඥාවන් අතහැරෙනවා. සමනාවට පස්සේ ඔන්න ඊළඟට චිත්තානුපස්සනාවට හැරෙනවා. චිත්තානුපස්සනාවෙන් ඔන්න ඊළඟට යනවා කෙලින්ම ශුන්්‍යත අනිමිත්ත පැතිවලට කෙලින්ම විපස්සනාවේ ගැඹුරු හරියකට යනවා. එතකොට ඒ හරියට ගියාට පස්සේ ඇත්තටම ධ්‍යාන අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතනක් තියෙන හොඳ ප්‍රබල සමාධි ශක්තියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සමත සමාධිවලදී කරන්නේ නීවරණ ධර්මයන් ඒ කියන්නේ වීරය මූලික කරගෙන තමයි ඒව යටපත් කරන්නේ. වීරයෙන් යටපත් කරන්නේ හිතේ ප්‍රඥාව පැත්ත වැඩිලා නැහැ. අපි නිකන් වීරය කළා හිත එකඟ බවට පත් කළා නිකන් සංස්කරණය කළා නිකන් තලලා තියෙනවා පැත්තකින්. එන්න දෙන්නේ නැතුව නිකන් ගහලා දාලා පැත්තකින් තියෙනවා. හැබැයි අපි තුමු භාවනා නොකර ඉන්නවා අපි මාසයක් විතර. එතකොට අර ඔක්කොම ටිකයි මතුවෙනවා. දැන් විපස්සනාවෙන් ඊට වඩා ටිකක් ප්‍රායෝගික ක්‍රමයක් යන්නේ විපස්සනාවේදී අපි ටිකක් සක්මන් භාවනාවකට මුල් තැනක් දීගෙන මේ හිතේ තියෙන අර සතිය තමයි ඉස්සරහට ගන්නෙ. සමාධිය නෙමෙයි ඉස්සරහට ගන්නෙ සතිය. සතිය ඉස්සරහට යන ගමනේදී හුඟක් හානි අඩුයි. සතිය වැඩෙනවා විවිධාකාර පැතිවලින්. මුලදී ඔන්න අපි තුමු එක අරමුණක සතිමත් වෙන්න පුළුවන්. ඊළඟට අරමුණු රාශියක එක විට සතිමත් වෙන්න පුළුවන්. ඊට සෑහෙන එහාට යනකොට අරමුණකින් තොරවත් සතිමත් වෙන්න පුළුවන්. ඔය වගේ සතිය දියුණු වෙනවා මාර විදිහට විපස්සනාව හරහා යනකොට. ඒ නිසා එහෙම යන ගමනකදී ඇත්තටම මේ මම නම් කියන්නේ එහෙම කළා බලන්න කළා බැලුවාම මෑනියන්ටම තේරෙයි මේක ඒ කියන්නේ ඒක සෑහෙන ගැඹුරකට ගියා නම් එතන විපස්සනා සමාධියක් කෙනෙක් වඩා ගත්තා නම් ඒ ඒ එන ගැඹුර ඒ එන ප්‍රඥාව හරහා කෙලෙස් යටපත් වීමෙන් ඇතිවන හිත එකඟ බව සෑහෙන ප්‍රබලයි. ඒක අල්ල හිටිනවා. අර වගේ පොඩි දේවල් වලට කැඩෙන්නේ මොකද අතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ අවබෝධයකින් තොරව ප්‍රඥාව අඩුව හිතේ ශක්තියෙන් යටපත් කරපු නීවරණ ස්වභාවයක් තියෙන්නේ. මෙතන තියෙන්නේ එහෙම නෙමෙයි මේවා එන්න එන්න කියන්නේ ඉස්සල සතිය අනිවාර්යෙන් දිනු කරනවා. සතිමත් බව දිනු කරනවා. දිනු කරලා මෙතන මේ යථා ස්වභාවය දකිමින් මේ දේවල් පිළිගනිමින් මේකට හිතේ පන්නරයක් හදාගනිමින් යන ගමන තමයි විපස්සනාවේ තියෙන්නේ. එතකොට මේ යන ගමන සෑහෙන්න ප්‍රායෝගිකයි. සෑහෙන්න නිකක් අර මෝරපු ගමනක් මෙතන තියෙන්නේ. මේ හරහා එතකොට යම්කිසි අපිටම හිතේ කියන්නේ වෙන වෙන කරදර ආනම්මනම් ආවත් වෙන විවිධාකාර දුක්ඛම් කටළු ආවත් ඒවා තරණය කරන්න පුළුවන් ශක්තියක් මේකෙන් හදලා දෙනවා. අතෙන්දි අතෙන්දි වෙන්නේ හිත හුඟාක් සෑහෙන්න කියන්නේ අරමුණකට බස්සවලා නැත්නම් අරමුණක নিমগ্ন කරවලා ඒ අරමුණේම සෑහෙන වෙලාවක් පවත්වලා හිතේ తాවකාලික ලොකු පිරිසුදුකමක් ඇති කරනවා. ඒකට එකපාරට මොකක් හරි දෙයක් ආවහම ඔරතු දෙන්නේ නැහැ. කඩන් ගන්නවා දඩස් ගාලා මේ මොකද එතන තියෙනවා මේ යම් කිසි ඔරොත්තු නෙදෙන නොදෙන ස්වභාවයක් තියෙනවා. ඒ හිතට පුංචි දේවලුත් හරි ප්‍රබලව දැනෙනවා. සමහරට අහලා ඇති දැන් ඒ කියන්නේ සෑහෙන ධාන ආහාරමේ තිබිච්ච අය සමහරලාට දන්නේම නැහැ හිතාගන්න බැරි අනවශ්‍ය දේවල් වලට පැටලෙන ස්වභාවයල් තියෙනවා. මොකද අර මේ නිකන් නුවණ පැත්තෙන් ඒ තරම් මෝරපු පැත්තකට යවෙන්නේ නැහැ. අර සමාධියක ඒගොල්ලෝ හුඟක් මුල් තැන දෙන්නේ සමාධියට. මුල් තැන දීම සමාධියට හානි කරයි. ඒ වෙනුවට සතියට මුල් තැන දෙනවා නම් සතිමත් බවට මුල් තැන දෙනවා නම් එතෙන්දි සතියේ නැහැ අර වගේ මේ නිකන් ආස්වාදයකට භවනා කිරීමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මේ ඇත්ත දැන ගැනීම සඳහා නුවණ සඳහායි එතන භවනා කරන්නේ. නුවණ අන්තිමට යන්නේ තනිකරම නුවණ මුල් කරගත්ත ගමනක් තමයි ඉන් එහාට යන්න තියෙන්නේ. මුලදී ඉතින් ඔවා මොකක්වත් තේරෙන්නේ අපි හිත එකඟ කරගන්න හදනවා. මොකද හිත සෑහෙන වල්මත් වෙලා තියෙන්නේ. හිතේ අරමුණු බහුලයි. නමුත් ටික ටික ක්‍රමයේ අහු වෙනකොට අන්න විපස්සනාවෙන් දාලා යන්න පුළුවන්. එහෙනම් කරලා බලන්න. කළා ඒ කියන්නේ ආනාපාන සතිය ප්‍රථම ධානාදී දිනු කරගෙන ඇවිල්ලා දවසක් ආවේගයක් ඇවිල්ලා සියල්ල විසිරලා කඩලා යනවා. කඩලා යනවා. ඒකයි. ඒකයි කිව්වේ කියන්නේ. ධාතු මනසිකාරය කරලා ආපහු විදර්ශනා සමාධියක් හදාගත්තා. නමුත් කාලයකදී විදේශගත වෙලා හිටින නිසා ඔක්කොම විසිරලා ගියා. හරි. ඒ කියන්නේ ඔය හදන්න පුළුවන්. කැඩෙනවා. නමුත් හදන්න පුළුවන්. ඒ හින්දා මේ අතහරින්න එපා වැඩේ. ආයි ඒ කියන්නේ මේ ටික මේ මේ ටික ටික ආයේ පටන් ගන්න. දැන් දැනටත් පටන් අරන්නේ තියෙන්නේ. ටික ටික කරගෙන යන්න. ඉතින් ඇත්තටම මේ ගමනේ ඔය වගේ අත්දැකීම් ලැබෙන ලැබෙන තමයි අපි අපි තුල යම්කිසි පන්නරයක් ඇති වෙන්නේ. නැත්තම් මේක නිකාන් ඔහේ අර රෝසමල් මාවතක යන්න ගත්තොත් ඉතින් මේකේ තරම් දෙයක් නැහැ. දැන් ඇත්තටම විපස්සනා මොහුනුවරකින් ගත්තොත් දැන් මේ මෑණිව අත්දකලා තියෙන එක සෑහෙන විපස්සනාවට හරි වටිනවා. මොකද මෙතනකින් තේරුම් ගන්න තියෙන්නේ දැන් තාම අර හරියට කියන්නේ පන්නරයක් නොලැබිච්ච එහෙම නැත්නම් අටලෝ දහමේ කම්පා නොවන මට්ටමකට ආපු නැත්නම් ඔන්න ඒ දේවල් වලින් අපි කම්පා වෙනවා. ඔන්න අපි ලාභයක් ලැබුණාම උද්දාමයටපත් වෙනවා. සතුටක් දැනුණාම උද්දාමයටපත් වෙනවා. ඔන්න ඒක අනිත් පැත්ත සිද්ධ වෙනකොට අපි කඩන් වැටෙනවා. අලාභයක් වුණාම මොන හරි දෙයක් පාඩුවක් වුණාම ඔන්න අපි ඩක් ගාලා කඩන් වැටෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නන මාර්ගයේ අන්තිමට යන්න තියෙන්නේ නම් తాදී ගුණයකට. අන්තිමට යන්න තියෙන්නේ නොසැලෙන මනසකට. ඒකේ මේ ඒ ගමන හරි දීර්ඝයි. ඒක මේ කියන්නේ ටික ටික යනකොට ඒ ගමන හරි රසවත්. ඒ ගමන හරිම තාත්විකයි. ඉතින් එතකොට මේ කියන්නේ ජීවිතයත් එක්කම ලබන මේ මොකක්ද ඒකට කියන්නේ මේ පන්නරයක් ජීවිතයත් එක්කම ලබන අත්දැකීම් සම්භාරයක් ඇතුළු කරගෙන තමයි යන්නේ. එතනදී ටික ටික ටික ටික ඔන්න නුවණට මුල් තැන දීලා කෙලස් වලට තමයි අන්තිමට පහර දෙන්නේ. කියන්නේ පහර දෙනවා කියන්නේ කෙලස් දැක දැක ප්‍රහාණය කර කර කෙලස් මතුවෙන ඕන්න ප්‍රහාණය කරනවා. ඉතින් ඒ ප්‍රහාණය කරන්න උවමනා කරන ශක්තිය හදා ගන්නවා භාවනාවෙන්. සතිය දිනු කරනවා, සමාධිය දිනු කරනවා. ඒ විදිහට ඒ ශක්තිය හදා ගන්නවා. ඊට ඒවට කෙලස් අන්තිමට කෙලස් වශයෙන් දක ගන්නවා. ඒක මගේ දෙයක් නෙමෙයි. රාගයක් එනවා, රාගේ මගේ නෙමෙයි. ද්වේෂයක් එනවා, ද්වේෂේ මගේ නෙමෙයි. ඒවා ඒ විදිහට දැක ගන්න අන්න අවස්ථාවක් සැලසෙනවා. චිත්තානුපසනාව, ධම්මානුපසනාව මට්ටමේදී අන්න ඒකට සෑහෙන අවස්ථාවක් සැලසෙනවා. එතකොට යන පාර සෑහෙන්න ඉතින් අල්ලලා හිටිනවා. එහෙනම් වැඩේ කරගෙන යමු. මේ බය වෙන්න දෙයක් නැහැ මට නම් හිතෙන්නේ. ටිකක් බරයි ඒ විදර්ශනා සමාධිය ටිකක් මනසට බරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නෑ. ඒ කියන්නේ හරියට අහුවෙලා නැහැ. විපස්සනා සමාධිය ඕකේ අනිත් පැත්ත තියෙනවා. වෙහෙසකාරී. නෑ ඒ කියන්නේ ටිකක් විපස්සනාවෙන් එන සමාධියක් හැමතිස්සෙම බරෙන් අඩුයි. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් මොනවා හරි මේ කොහේ හරි හැල්පීමක් කළා ඇති වැරදීමක් වෙලා ඇති හරියට ආනාපාන සතියෙන් විපස්සනාවට දාලා හරි නැත්නම් ධාතු මනසිකාරයෙන් විපස්සනාවට දාලා හරි එහෙම යන ගමනක් ටික ටික ටික මේ මේ හිතේ අර කතන්දර ගොතන ගතිය අඩු කළා විතර්ක අඩු කළා විතර්ක සමනය කළා හිත සංසිඳුවමින් යන ගමනක් තමයි මේ විපස්සනාවේ තියෙන්නේ ඒක ඒක බොහොම හිත නිවනවා එතන එතන හිතේ සැනසීමක් ඇති කරනවා. එතන හිතන හිත නිවනවා. ඒ ඒ සමාධි හුඟක් මේ කියන්න පුළුවන් කියන්නේ කිසි බරක් නැහැ. බරක් නැහැ. සැහැල්ලුවක් තමයි ඒක තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් මාර්ගයේ පස්සේ හැදිලා ඒවි. තෙක් ඉතින් ඉවසීමෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් අද අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් ඊට අමතරව අද මේ පිංතුන් ධර්ම දේශනාවකට සවන් දුන්නා. දවස පුරාම භාවනා කටයුතු වල නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු